මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ඕකාසහම් බම්පේ පිටරණේන සබ්බින් ආජීවස්සමග සීමන් ධම්මං ආචාමි අනුග්‍රහං කත්වා සීලං දේශනං බන්තේ ဒုတိယံ පියං බන්තේති සරණේන සද්දේ ආජීවස්සමක සීලං බම්මං වාචාමි අනුග්‍රහං කත්වා සීලං දේශනං බන්තේ සතියම් පියං බන්තේති සරණේන සද්දේ ආජීවස්සමක සීලං බම්මං වාචාමි අනුග්‍රහං කප්පා සීලං දේතමේ බන්ති මහං අදාන සංවදේ නස්කාර නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා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 බුද්ධියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි පතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි පතියම්ති ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි පතියම්ති සංඝං සරණං ගච්ඡාමි පතියම්ති සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදාන වේරමණී සික්ඛා සමාන සමාධියා ආනිසමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා ආනිසමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමිදාවා දාවේරමණී සික්ඛාපදං සමාදියාමි සාවා දාවේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හර්ෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විතරණේන සද්ධින් ආජීවට්ඨමක තීලං ධම්මං සාධුං සුරක්ෂිතං කତ୍වා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 වේදනං පරුසංජානින් ශරීරස්ස ච භේදනං ගරුකං වාපියා බාධං චිත්තං තේ පංච පාපුනේ රාජතෝ වා උපස්සග්ගං අභක්ඛානං ච දාරුණං පරික්ඛයං ච ඥාතිනං භෝගානං ච පභංගුරං අථචස්ස අගාරාණී අද්දි දහති පාවකෝ කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයං සෝ උපපඤ්ජති සදහවත් පින්නතුනි අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ වාසය කරන එක් කාලයක සිදුවුණු මේ ශාසනික වශයෙන් සැලෙන ඉතාමත්ම සංවේගජනක සිද්ධියකට අදාළ ගාථා කීපයක් අපි මාතෘකා කරන් තියෙන්නේ මේ අවස්ථාවේ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තු තැනැත්තෙක් වෙනකොට මුළු ලෝකයාටම උතුම්ම වස්තුවක් නිර්වාණ ලෝකයේ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ලෝකයාට උතුම් වස්තුවක් බවට කෙනෙක්පත් වෙනවා බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, රහත් කෙනෙක් පහළ වුණාම ලෝකයේ විශාල පිරිසක් මේ ලෝක පමණක් නෙවෙයි දෙව්ලොව ඒ දෙවි බඹුන් පා විශාල පිරිසක් ඒ උන්වහන්සේලාට සුද පූජා කිරීමෙන් පමණක් නෙවෙයි සිත් පහදවා ගැනීමෙන් පවා විශාල සිතක් සැනසීමක් ළඟා කර ගන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේලා උත්තරීතර පින්කේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර හැටියට හඳින්වෙන්නේ. ඒක එහෙම නමුත් ලෝකයේ තවත් පිරිසක් ඒ උතුම් මන් පිළිබඳව හිත දූෂ්‍ය කර ගැනීමෙන් උන්වහන්සේලාට හිංසා පීඩා කිරීමෙන් බලවත් දුකකටපත් වෙනවා. මහා භයානක කල්ප ගණන් නිරේ පැසවෙන විදිහේ ඒ දුක් පීඩාවලටපත් වෙනවා. මෙන්න මේ தත්ත්වය නිසා බුදු පියාණන් වහන්සේ මේ ගාථා වලින් දක්වා වදාළේ පෙන්눔 කර වදාළේ ලෝකයාට පැමිණි හැකි එක්තරා උපද්‍රවයක් මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පිළිබඳව. ඒ උපද්‍රවය කියලා කියන්නේ තම තමන්ගේ හිත් දූෂ්‍ය කර ගැනීමෙන් සිදුවිය හැකි අනතුරු රාශියක් පිළිබඳව අනතුරු ඇඟවීමක් මේ ගාථා වලින් කරන්ට යෙදුනේ. ඒකට මේකට අදාළ වුණු ඒ සිද්ධියත් ශාසනික වටිනාකමක් ඇති සිද්ධියක් බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලයේ තීර්ථක කියලා කියන්නේ නිගණ්ඨ පිරිසක් එක්රැස් වෙලා තැනක එක්රැස් වෙලා සාකච්ඡා කරනවා මේ ශ්‍රමණ ගෞතමීන්ට මේ තරම් ලාභ සත්කාර ලැබුණේ කොහොමද කියලා. මේක පිළිබඳව සාකච්ඡා කරන අතරේ ඔවුන්ගෙන් පිරිසක් කියා හිටියා මේතරම් මේ ලාභ සත්කාර ලැබෙන්නේ මේ මහා මුගලන් කියලා මේ රහත් කෙනෙක් මේ මහා මුගලන් කියලා ආනුදුරු කෙනෙක් මේ ශාසනයේ ඉන්න විතින් විට දෙව්ලොවට ගිහිල්ලා ඒ දෙවියන් කළ දේවලෝකේ උපදින්න හේතු වුණු පින්කම් ගැන අහලා ඇවිල්ලා මනුෂ්‍ය ලෝකේ කියනවා අපායට ගිහිල්ලා නිර්යාදී තැන්වල ඒ උපන් අයගේ දුක් පීඩාවලට හේතු වුණු පාප කර්ම ගැන කියලා ඒවා මිනිස්සුන්ට දන්වනවා. ඒක නිසායි මේ තරම් මේ විශාල රාජ සත්කාර ලැබෙන්නේ. අපිට මේ මේ මුගලන් තෙරුන් මරන්න පුළුවන් වුණොත් ඒ රාජ සත්කාර අපිට හරවා ගන්න පුළුවන් කියලා ඊළඟට මේ අය කරේ මොකද්ද? පහවණු 17ක් සම්මාදම් කරලා Taman රූපස්සායකින් අතරින් 500ක මිනිමාරු සෝර කාණ්ඩායමකට පැවරුවා මුගලන් තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මරණයටපත් කරන හැටියට ඒ කාලේ මුගලන් ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළේ කාලසිලා කියන පර්වතයක. එතකොට මේ සොර කණ්ඩායම ඒ කුටිය පිරිවැරුවා කුටිය වට කරගත්තා මේ රහතන් වහන්සේ අල්ලගන්න. උන්වහන්සේ ඒ කාරණේ දැනගෙන යතුරු සිදුරෙන් තමන්ගේ 이르දි බලයෙන් පිට වෙලා දීරිලා ගියා. ඒ පළමු ගමන. නැවත වරක් මේ සොර කණ්ඩායම මුගලන් මහරහතන් වහන්සේ අල්ලගන්න එහෙම කුටිය පිරිවරනකොට උන්වහන්සේ වහලේ කැණි මණ්ඩල බින්දගෙන ඒ 이르දි බලයෙන් හිටමලා ගියා. මේ විදිහට මාස දෙකක් ගත වුණා. තුන්වෙනි මාසයේ වෙනකොට මුගලන් මහරහතන් වහන්සේට පෙනී ගියා තමන් අතීතයේ කළ බරපතල පාප කර්මයක් ආකර්ෂණය දෙඩිය තිබෙනවා. මේ සැරේ නම් බේරෙන්න බෑ කියලා දැනගෙන ඒ විදිහට පිට නොවි හිටියා. හොරු ඒ කුටියට කඩා වැදිලා උන්වහන්සේ අල්ලගෙන හොඳටම තලලා සුනුසාල් පමණට ඇට කුඩු කරලා ඒ දැන් මැරිලයි කියලා හිතාගෙන ඒ පඳුරකට වීසි කරලා දාලා ගියා. නමුත් මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවෙන අය පමණකින් උන්වහන්සේ ධ්‍යාන බලයෙන් ශරීරයේ කුඩු වෙච්ච ඇට ඇට කුඩු ඒවා ඔක්කොම එක්තෙන් කරගෙන ධ්‍යාන බලයෙන්ම ධ්‍යාන දෙලුමින් වෙලලා කියලා කියනවා. ඒ විදිහට අහසින් වැඩම කරලා බුදු පියාණන් වහන්සේට දන්වා සිටියා. භාග්‍යතුන් වහන්සේ මා පිරිනිවන් පානවා කියලා බුදු පියාණන් වහන්සේත් හාමුදුරුවෝ එහෙනම් මට ධර්මයේ ටිකක් කියලාම පිරිනුවන් පාන්න කියලා උන්වහන්සේ වදාලා අහසට පැන නැගිලා ඒ ධර්ම දේශනා කරලා කාලසිලා ප්‍රදේශයට ගිහිල්ලා පිරිනුවන් පෑවා. මේ සිද්ධිය ඒ රට පුරාට පිරිනකොට අජාසත් රජුරෝ ඊළඟට චරපුරුෂයන් යෙදෙව්වා මේක කළ හොරුන් අල්ලගන්න මේ චරපුරුෂයන් ගැවසෙන අතරේ එක් අවස්ථාවක අර හොර කණ්ඩායම ඊමත් පැන් බොන තැනක උණුන් සමග වහසිබස් කියන අතරේ පොඩි උණුන් අතර බෙහෙදයකදී හෙලිදරා වුණා මුගලන් මහරහතන් වහන්සේ මැරුවේ වුන් බව. එතකොට ඒ චාර පුරුෂයන් ඒ අය අල්ලගෙන උත්කුසේනකොට මේකට යෙදෙව්වේ අර නිගණ්ඨ පිරිසක් කියන ඒ කාරණේ පිළිදරා වුණා. එතකොට ඒ නිගණ්ඨයින් 500ත් මේ හුරු 500ත් අල්ලලා රජිට බාර දුන්නාම රජතුමා දඬුවම හැටියට නියම කළේ මොකක්ද? මේ හැමදෙනාම රජ මිදුලේ ඒ වලවල් හාරලා හිතුවා පස් ගහලා පුලුස්සලා විනාශ කරන්න ඒ විදිහට දඬුවම් පැනෙව්වා. ඉතින් ඒ විදිහට හිතුවා පස් ගහලා ඉවර වෙලා කිඳුරු දමලා ගිනි කියලා ශරීරය දැවුනට පස්සේ නගුල් දමලා ඒ ශරීර ඔක්කොම කැබලි කැබලි කළා විනාශ කරලා දැම්ම දඬුවම හැටියට. මේ සිද්ධිය පිළිබඳව සංඝයා වහන්සේලා ධර්ම සභාවේ රැස් වෙලා සාකච්ඡා කරන අතරේ බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. ඇහුවා මේ කුමක් ගැනද මහණෙනි කතා කරන්න කියලා. ඒ සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ සමන් වහන්සේට නොගැලපෙන විදිහේ මරණයකටපත් වුණා කියන කාරණේ ගැන අපි කතා කරන්න කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මුගලන් තෙරුන් මේ ජීවිතේ සමන්ට නොගැලපෙන හැටියට නොගැලපෙන විදිහේ පෙන්වන මරණයකටපත් වුණා. නමුත් අතීතයේ කළ පාප කර්මයකට ගැළපෙන ආකාරයටයි මේ මරණය සිද්ධ වුනේ කියලා ඊළඟට ඒ ප්‍රවෘත්ති ප්‍රකාශ කළා අතීතයේ ඒ මුගලන් මහරහතන් වහන්සේ කරුණේ යම්කිසි අන්ධ මව්පියන්ගේ එක පුතෙක් හැටියට ඉපදිලා අන්ධ මව්පියන්ට අප උපස්ථාන කළා. gedara doreet වතු පිටි වලත් සියලුම වැඩ කරගෙන ඒ අතරේ අර මව්පියන් මේ පුතා විශේෂනවා දැකලා කිව්වා අපි උඹට භාර්යාවක් කරන්න දෙන්නම් මේ සියලුම වැඩ තනිව කරන්න බෑ කියලා. පුතා මුලදී අකමැත්ත පළ කරත් මව්පියන්ගේ ඇවිතිල්ල නිසා ඒකට එකඟ වුණා. ඊළඟට ඒ එක්තරා කාන්තාවක් එතෙන්ට ගෙන ආවට පස්සේ ඒ තැනැත්ති ටික දවසක් මේ මව්පියන්ට උපස්ථාන කරලා ඊළඟට දැඩි පිළිකුලක් ඇති කරගත්ත මව්පියන් පිළිබඳව ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හිත බිඳෙන විදියට මව්පියන්ගේ වැරදි කියන්න පටන් ගත්තා. ඒවා විශ්වාස නොකරනකොට කැඳපෙන ආදී ඒ සේල වගේ දේවල් ඒ නිවසේ ඒ දැන දාලා තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදරට ආපු වෙලාවට මේ බරන්න මේ මව්පියෝ මෙතන ඔක්කොම විනාශ කරනවා, කැත කරනවා කියලා ඒ විදිහට බොරු කියලා අර පුතාගේ හිත බිඳෙව්වා. ඉතින් ඊළඟට මේ පුතා තීරණය කළා මව්පියන් මරන්න ඕන කියලා. ඊළඟට මොකද කළේ? මව්පියන්ට කිව්වා නෑත අහවල් ප්‍රදේශයේ ඉන්න නෑයන් ඔබ දෙදෙනා දකින්න කැමතියි කියලා සත්‍යක නංගගෙන මහ කැලෑවක් මදින් යන අතරේ මව්පියන්ට කිව්වා මේ ප්‍රදේශයේ බොහොම පල්හොරුන් සිටිනවා. ඒක නිසා මම රියෙන් බහින්නම් කියලා පියාගේ අතට තෝණ්ඩානුව දීලා පියෙන් බහලා ඉවරලා හරියට හොරුන් කෑ ගහන්න වගේ පල්හොරුන් කෑ ගන්න වගේ භයානක ශබ්ද නගනකොට මව්පියන් කෑ ගැහුවා අනේ අපි නම් මහලුයි පුතේ පණ බේර ගන්න කියලා එහෙම කියන අතරෙම අර හොරුන්ගේ නාදය පාත්තුමින් මේ පුතා කලි මොකද මව්පියන් තලලා මරලා කැලේට වීසි කළා ගෙදර ආවා ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා ඔන්න මගේ මුගලන් මේ පුත්‍රයා මේ අතීතයේ කරපු මේ පාප කර්මය නිසායි මේ තරම් ඒ වගේම ඒ පාප කර්මය නිසා වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැතිලා මේ විපාක අවශේෂ වශයෙන් ආත්ම භාව 100කම මේ විදිහට ඇට කුඩු කරලා මේ විදිහ මරණයටපත් වුණා. ඒක නිසා ඒක ගැළපෙනවා අතීත කර්මයට. ඒ වගේම ඒ මගේ ඒ මුගලන් පුත්‍රයා ඒ සිද්දූෂ්‍ය නොකරගත්තු දඬු මුගුරු නගත්තු ඒ පුත්‍රයා පිළිබඳව සිද්දූෂ්‍ය කරගත්තු මේ දහසක් පිරිස තමන් කළ අකුසල කර්මය නිසා මෙලෝ වශයෙන් අර රජතුමාගේ ඒ අනානුව භයානක විනාශයකටපත් වුණා කියලා අන්න ඒක මුල් කරගෙන තමයි අර ගාථා ටික වදාලේ. ඒ ගාථා වලින් කියවෙන්නේ අර අපි කලින් කියපු ආකාරයට ලෝකයේ උතුම්ම වස්තුන් හැටියට සැලකෙන බුදුපසේ බුදු රහතන් වහන්සේලා ඊළඟට ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ආර්ය පුද්ගලයන් වහන්සේලා පිළිබඳව සිත දූෂ්‍ය කර ගැනීමෙන් උන්වහන්සේලාට හිංසා පීඩා කිරීමෙන් පැමිණි හැකි විපත්ති රාශියක් කර්මානුරූපව පැමිණි හැකි විපත්ති රාශියතුයි බුදු පියාණන් වහන්සේගේ ගාථා වලින් දක්වා වදාළේ ගාථා වල අර්ථය වශයෙන් ගත්තොත් යෝ දණ්ඩේන අදණ්ඩේසු අපදුත්තේසු දුස්සති යම් කිසි කෙනෙක් දඬු මුගුරු නොගත් කෙනෙකුන් හිංසා කිරීමට දඬු මුගුරු අරගෙන ඒ හිංසා කරයිද ඒ වගේම සිත් දූෂ්‍ය නොකරගත්තු අය දේශයක් නැති අය පිළිබඳව දේශ ඇති කරගෙන ඇති කරගනිද්ද එබඳු තැනැත්තා දසන්නං අඤ්‍යතරං ඨාණං කිප්පමේව නිගච්ඡති. ඒ විපාක වශයෙන් විපාක තත්ත්ව 10කින් එකකට පැමිණෙනවා ඊටාත්ම ඉක්මනින්ම. විපාක 10කින් එකකට පැමිණෙනවා. මොනවාද? වේදනං කරුසංජානි. වේදනං කරුසං ඊටාත්ම වැඩි උග්‍ර වේදනා බරපතල වේදනාවලට භාජන වෙනවා. ඊළඟට ලොකු පරිහානියකට ඥානි වේදනං කරුසංජානි ඊළඟට ශරීරස්සිත බෙහෙදනා ශරීරයේ අවයව කැඩිලා බිඳිලා යනවා විනාශ වෙලා යනවා ශරීරස්සිත බෙහෙදනා ගරුකන් වාපි ආබාධං දැඩි ආබාධ උත්පත්තියෙන් මරගෙන එන යම්කිසි නිදන්ගත බරපතල රෝගාබාධ ගරුකන් වාපි ආබාධං ඊළඟට චිත්තක්ෂේ පංච පාපුනේ ඊළඟට උමති වී මාදී පිස්සු වැටෙන උමතු වෙන ස්වභාවයකටපත් වෙනවා ඒ වගේම රාජතෝවා උපස්සග්ගං රජුගෙන් උපද්‍රව වලට භාජන වෙනවා. රජතුමාගේ අනානුව පැමිණෙන උපද්‍රව රාජතුවා උපස්සග්ගං අබ්බක්ඛාණංච දාරුණං ඒ වගේම දරුණු අස්ථාන චෝදනාවලට භාජන වෙනවා. අබ්බක්ඛාණංච දාරුණං පරික්ෂාංච ඥාතිනං Tamanගේ නෑයන් අදිසියේ විනාශ වෙලා යනවා. භෝගානංච පබංගුරං ඒ වගේම තමන්ගේ ධනයත් විනාශ වෙලා යනවා භෝගානංච පබංගුරං අතචස් අගාරාණි ඊළඟට ඒ වගේම තමන්ගේ දේවල් තමන්ගේ නිවෙස් ඒවා අගි දහසිපාවකෝ ගින්නට හසු වෙලා දැවිලා යනවා ඊළඟට අවසාන වශයෙන් ඒ කියපු ඒ එතන කාරණා 10ක් දැක්වෙනවා මෙලොවම ඊටාම ඉක්මනින්ම පැමිණිය හැකි විපාක හැටියට අර ආර්යෝපවාද කර්ම හැටියට සැලකෙන අර බරපතල ආර්යයන් වහන්සේලාට ඉක්මනයන් වහන්සේලාට කරපු නිගරු ආදිය නිසා හිංසා පීඩා නිසා ඊළඟට ඒ වගේම අවසානයේදී මරණින් මත්තේහි කායස භේදා දුප්පඤ්ඤෝ ඒ මෝඩ පුද්ගලයා මරණින් මත්තේහි නිරයට පැමිණෙනවා. ඔන්න විදිහට ඒ බුදු පියාණන් වහන්සේ අනුතිම ඇඳුරීමක් වශයෙන් මේ ආර්ය උපවාද කර්ම හැටියට සැලකෙන ඒ බරපතල පාප කර්මයේ විපාක දක්වා වදාලා. ඉතින් මේ කතා ප්‍රවෘත්තිය මේ මේ ගාථාවලින් බුදු පියාණන් වහන්සේ ඒ ලෝකයාට මේ කර්මයේ ඇති භයානකත්වය අපි බොහෝ අවස්ථාවල් වල මේ කාරණය මේ මතක් කරලා දෙන්නේ මේ යුගය කොහොම නමුත් ජීවත් වුණාම වරදක් නැහැ කියන විදිහේ සංකල්පයක් අනුව මේ කෙටි ජීවිත කාලය ගත කරලා කල්ප කෝටි ගණනක් නිර්ආදී අපාය ප්‍රේත ආදී තැන්වල ඉපදිලා දුක් විඳින අය බහුල විදියක් කියලා අපට හිතෙන්නේ අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය බුදු පියාණන් වහන්සේලා ලෝකයේ උපදින්නේ දුගති මාර්ගයෙන් සුගති මාර්ගයට හැරවීමත් සත්‍යයා ඊළඟට සුගති දුගති දෙකෙන්ම මෙදිලා මුළු මහත් සංසාරයෙන් මෙදිලා උතුම් අමා මහ නිවන සැනසීමටත් කියන ඒ පණිවිඩය දීමටයි ඒකට අදාළ කාරණා රාශියක් අපිට මේ කථාන්තරය පිළිනුත් දාඨාවෙනුත් මතු කරගන්න පුළුවනි. දැන් අපි හිතලා බලමු මේ පළමුවෙන්ම අර මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි දීර්ඝ කාලයක් කල්ප ගණනක් ඒ අග්‍ර ශ්‍රාවක තනතුරක් සඳහා පාරමී පුරපු කෙනෙක්. නමුත් එවන්දු කෙනෙකු පවා අර විදිහේ අර මේ ප්‍රත්‍යඥ තත්ත්වයේ ඉඳෙද්දී අර වැරදි වැටහීමක් මව්පියන් පිළිබඳව ඇති කරගෙන මව්පියන් පිළිබඳ ද්වේෂය ඇති කරගෙන බරපතල පාප කර්මයක් වන මව්පියන් මැරීම. දැන් මේ කාලෙත් ඉඳහිටලා අහන්න ලැබෙනවා ඒ දරුවෙකු ජීවිත දාණය Tamanට මේ ලෝකයේ පෙන්නු. Taman ලෝකයට ගෙනාව Tamanට ලෝකය පෙන්වා දාලා බුදු පියාණන් වහන්සේ මව්පියන් පිළිබඳව ප්‍රකාශ කරන්නේ ආපාදකා පෝෂකා ීමාස්ස ලෝකස්ස දස්සේතාරෝ තමන්ගේ උත්පත්තිය ලබා දුන්න ඒ වගේම පෝෂණය කළ තමන්ට ලෝකේ හඳුන්වා දුන්න කියලා කියන මේ මව්පියන් ඒ තරම් ගුණ සම්භාරය නිසා බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මාති මාතා පිතරු කියලා අදාරලා තිබෙනවා. ඒ විදිහේ නිවසක බ්‍රහ්මීන් හැටියට සැලකෙන ඒබඳු මව්පියන් පිළිබඳව Taman ඇති දෙඩි කලේ මව්පියන් පිළිබඳව දේශය ඇති කරගෙන උන් මරණයටපත් වීම ඉතාමත්ම බරපතල අකුසලයක් හැටියට ධර්මයේ දැක්වෙනවා. මේ තුන තුනහලත් ඇති ආනන්තරිය පාප කර්ම කියලා කියනවා. ගරුක කර්ම කියලා කියනවා. මාව මැරීම, පියා මැරීම කියන එක ඒ සරහණින් දක්වලා තියෙන ප්‍රධාන බරපතල අකුසල් හැටියට එබඳු ඒ පාප කර්ම කළ කෙනාට ඒකාන්තයෙන් ආයි කිසිම බේරීමක් නැහැ ඊළඟ ආත්ම භාවයේ නිරයට යනවා. ඒකයි ආනන්තරිය කියලා කියන්නේ අනන්ත විපාක. ඉතින් අන්න නිබන්දුවේ බරපතල පාප කර්මයක් ඒ තරම් මේ පාරමී පිරුණු මුගලන් ස්වාමින් වහන්සේ පවා අතීතයේ කරලා අර දීර්ඝ කාලයක් නිරේ පැතිලා එහි ලකුණු වශයෙන් තමයි අර මේ පින්නතුන් කවද කවුරුත් දන්නවා ඒ මුගලන් මහරහතන් වහන්සේගේ ශරීර වර්ණය පවා කළුව වුණු බව ඊළඟට ඊට අමතරව අර ඇත්ත වශයෙන්ම අරතරම් පාප කර්මයක් කළත් අතීතයේ ලබාගත්තේ නියත විවරණය ඉෂ්ට වෙන්න ඕන නිසා ඒ විදිහට අග්‍රශ්‍රාවක තනතුරු ලබා ගත්තා. නමුත් කොයිතරම් 이르දි බල තිබුණත් එයින් අපිට හිතා ගන්න පුළුවන් 이르දි බලය පවා පරාදයි කර්ම බලය. ඒක මේ හොඳ නිදර්ශනයක්. ඒ මුගලන් මහරහතන් වහන්සේ අපට එයින් පෙන්눔 කළ නිදර්ශනය මොකක්ද? ඒ ජීවිතයෙන් සමන් වහන්සේට සිදුණු ඒ බරපතල භයානක උපද්‍රවයෙන් අපට ලෝකයට උගන්වා වදාලේ දැන් 이르දි ඵලය කියන එක අපි බෞද්ධයින් පවා බොහෝ දෙනෙක් ලොකු හැටියට සැලකනවා. ඒවා ඇත්ත වශයෙන්ම ලොකු තමයි. නමුත් ඒ හැම එකක්ම මේ සංසාරයේ ඒ සංසාරයේ බය ගැන හිතලා බලනකොට ඒකකින්වත් දෙවීමක් නැහැ. විශේෂයෙන්ම කර්මානුරූපව එළඹිය හැකි උපද්‍රවලින් බේරෙන හැම විටම 이르දි ඵලයේ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒක මුගලන් මහරහතන් වහන්සේ අර අවසාන අවස්ථාවේ කර්මයේ ආකර්ෂණය වැඩි බව දැනගෙන උන්වහන්සේ එතනින් පලා ගියෙත් නැහැ. මේක සිද්ධ වෙන්න තිබෙන දෙයක්. ඉතින් ඒක නිසා අපිට හිතෙනවා මේ ලෝකයේ තිබෙන අනිත් 이르දි ඵල බව පරයන බරපතලම බලවේගය තමයි කර්ම බලවේගය කියන එක. දැන් මේ කාලේ ඔය අලුත් නිපැයුම් හැටියට කලකන පරිගණක යන්ත්‍ර ගැන හිතලා මේ පින්නතුන් සුදුම වෙනවා ඒකට යම් කිසි දෙයක් කැවුවහම පරිගණක යන්ත්‍රයට ඒක නැවත මතු කරලා ගන්න පුළුවන්. ඒ වගේ මේ මනුෂ්‍යයාගේ සිත කියන එක විඥානයේ. විඥානයේත් ඒ වගේ ස්වභාවයක් තිබෙනවා. මේ විඥානයේ ඇතුළත අර බුදු පියාණන් වහන්සේ වදාලා චේතනහම් භික්ඛවේ කම්මං වදානි චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා කියලා. ඇත්ත වශයෙන් කර්මය කියලා කියන්නේම චේතනාවේ කියලා. ඒ මොකද කර්මය හැටියට සැලකෙන හැම ක්‍රියාවක් හෝ වචනයක්ම චේතනාව මුල් කරගෙන යන්නේ. ඒක නිසා ඒ චේතනා ශක්තිය අනුව විඥානයේ බීජයක් කර්ම බීජයක් තැන්පත් වුනහම ඒක විපාක නොදී විනාශ වෙන්නේ නැහැ. දුක නොනැසී පවතින කල්ප කෝටි ගණන්. කොයිතරම්ද කියොත් ඒක කොයිතරම් පුදුමාකාරයට ක්‍රියා කරනවාද කියතොත් දැන් මෙතනම කියවුණා කියක් වාරයක් මුගලන් මහරහතන් වහන්සේ අර විදිහට කුඩු කුඩු වෙලා ශරීරය ඇට කුඩු වෙලා මරණයටපත් වුණා කියලා. මේ සිදුවුණු ආකාරය හිතාගන්නත් බැහැ. කෙනෙකුට පුදුම හිතෙනවා කොහොමද මේ තමන්ගේ චිත්ත සංතානයේ ගැඹුණු කර්ම බීජය විපාක දෙනකොට ඒකට ගැළපෙන ආකාරයට අවත පරිසරයේ හැම එකක්ම සකස් වෙලා ඒ දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ශාරීරියේ තිබෙන ධාතු හතර ආශ්‍රය කරගෙනයි මේ අපේ හිත පවතින්නේ. ඒ හිතට යම්කිසි නරක දෙයක් වැටුනහම අර ධාතු හතරටත් ඒක බලපානවා. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ හතරම තමයි අප අවත තිබෙන්නේ. ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේවයි සම්බන්ධතාව. අපි තනි තනිව ජීවත් වෙනවා මමය අනිත් කෙනා කියලා අපි කිව්වට මොකද මේ අපි ඔක්කොම මෙතන තියෙන්නේ හිම්පිටින්ම අර මමය මාගේ කියලා කියන අවිද්‍යාවෙන් ඇති කරගත්තු ඒ අදහස ඇරුණාම මෙතන තිබෙන්නේ අර පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර පමණයි. ඉතින් මේක ඇතුළත තිබුණත් පිට තිබුණත් මේවා එකිනෙකට සම්බන්ධයි. ඉතින් කර්මානුරූපව කරන්නේ වෙන්නේ මොකක්ද? අර කර්මයේ තිබෙන ශක්තිය නිසා අර පරිගණක ශක්තිය වගේ දෙයක් නිසා ඒක හරියටම චක්‍රාකාරව ක්‍රියා කරන්නේ. කර්ම චක්‍රය කියන එක මහ බුදුමයි. සමහර විට ධර්ම චක්‍රය ධර්ම චක්‍රයට ඔරොත්තු නොදෙන ආකාරය. දැන් මෙතනත් අර මුගලන් මහරහතන් වහන්සේට තරම් ශ්‍රේෂ්ඨ ඒ ශාසනයේ අග්‍රස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඒ තරම් ධර්ම චක්‍රය කරකැව්වත් තමන් වහන්සේගේ කර්ම චක්‍රයට යට වුණා. අන්න ඒ විදිහට තත්ත්වයක් රහත් තත්ත්වය ලැබුවත් රහත් වුණා කිව්වත් ඒ පිරිනිවන් පාන තාක් අතීතයේ කරන ලද කර්ම වේග වලින් නැති වුණු ඒ ශක්තිය උදයි වී ජීවිතේ පවතින්නේ. ඒ වායින් ගඩිය යුතු මනාපමනාප අද්දකීම් සැප දුක් ඒවා නිදින්න සිද්ධ වෙන බුදු පියාණන් වහන්සේට පවා යර දේවිදත් තෙරුන් අර ගල පෙරළුවාම ඒ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බලයෙන් මේ ශ්‍රේෂ්ඨ බලයෙන් ඒක වළක්වන්න පුළුවන් වුණාට මොකද ගල් පත්තුරකින් තුවාල වෙලා පීඩාවලටපත් වුණා. ඒ සතිස කර්මානුක බුදු පියාණන් වහන්සේට රහතන් වහන්සේලාට පවා විපාක දෙනවා නම් කර්මය කියන එක කොයිතරම් බලගත් ධර්මයක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. කොයිතරම් බලගත් දෙයක්ද කියලා. න්‍යාමතාවක්ද කියලා. ඉතින් ඒක අර විඥානයේ මේක කෙරෙන්නේ එහෙම පිටින්ම මේක ඇතුළතයි තියෙන්නේ. ඇතුළත අර ධාතු හතරයෙන් පවතින අපේ මේ හිතේ යම්කිසි අවස්ථාවක අකුසල බරපතල අකුසල චේතනාවක් තැන්පත් වුණාද අන්නේ අවස්ථාවේ ඒක ඊට පස්සේ නොනැසී පවතිලා සතරාකාර වශයෙන් ඒ ආත්ම භාව දැන් සමහර හතාන්තර තියෙනවා හත්වරක් ඒ වගේ විපාක දුන්න තවත් සමහර විට 100ක් වරක් 500 වරක් 1000 වරක් ලක්ෂ කෝටි වාරයක් ওই විදිහට මේ කර්ම චක්‍රය කරකැවිලා එකම විපාකය ඒකාකාරව ලබා දෙන්න පුළුවන් ශක්තියක් මේ කර්මයේ තිබෙනවා ඉතින් මේන් අපිට පේනවා මේ සංසාරයේ කොයිතරම් භයානක දෙයක්ද කියලා කොයිතරම් භයානක තත්ත්වයක්ද කියලා අපි සමහර විට ලොකු දේවල් හැටියට කලකන්නේ මේ 이르දි 이르දි බලය ලබාගෙන අහසින් යන්නේ ඒක දැන් සමහර බොහොම බෞද්ධයින් කල්පනා කරනවා ලෝකෝත්තර ගුණ ධර්ම වලට වඩා. ඒයි කල්පනා කරන්නේ මේ අහසින් ගිහිල්ලා. ඒක නම් ඉතින් කප්පනුත් කරනවා. අහසින් යන එක දැන් ඉතින් යාන වාහන වලුත් කරනවා. නමුත් ඒවා අර සුලභ දේවල්. අබුද්ධෝත්පාද කාලවල පවා ඒ ඥාන අභිඥා ආදී ලබාගත්තු අය අන්‍යාගමිකින් පවා ඒ නොයෙකුත් විදිහේ ඉර්ධිකාතිහාරය දක්වුවා. නමුත් ඊට වඩා ඒ හැම එකකටම වඩා අපි කල්පනා කරන්න ඕනේ මේ සංසාරයේ භයානකම දේ තමයි මේ කර්මය. භයානකම බලවේගය කොයිතරම්ද කියොත් බුදු පියාණන් වහන්සේ කර්ම විශ්ව අචින්තයයි කියලා වදාලා. හිතලා නිම කරන්න බැරි තරම් පුදුම විදියේ ක්‍රියාකාරීත්වයක් මේ කර්මය තුල තිබෙනවා. ඒක හොඳට හෙළිදරව් වෙන සිද්ධිය තමයි මේ ශාසනයේ අග්‍රස්ථානීය රජබුණු. ඒ ඉර්ධිමතුන් වහන්සේලාට අග්‍ර තනතුර දරන මුගලන් මහරහතන් වහන්සේගේ අවසාන පරිණිරවාණයට හේතු වුණේ අන්නර විදයට කුඩු කරලා හොරුන් අතින් මරණයටපත් වීම කොයිතරම් සංවේගජනක සිද්ධියක්ද ඉතින් ඒ වගේ ඒක ඒ පැත්ත ඊළඟට ඒ මේ කර්මයේම තිබෙන ස්වභාවය තමයි ඒ කර්මයේ විපාක දීම සඳහා අර පණ නැති දේවල් එකට සහාය වෙනවා වගේම පණ ඇති අය පවා මේකට ඇදිලා එනවා ඒක බොහෝ විට ඒකට අහු වෙන්නේ කර්ම ඒ කියන්නේ කර්ම පටලැවිල්ලට සම්බන්ධ වෙනවා. දැන් මෙතන අපිට පෙනුණා ඒ මුගලන් මහරහතන් වහන්සේගේ කර්ම වේගය දේවාදාන උපකරණ උනේ කවුද? අර නිදන්තෙන් 500 දෙනාක් හොරුන් 500 දෙනා. ඒ ඇදිලා ආවා. බොහෝ විට හිත් දුර්වල අය අනිත් අයගේ කර්මපට ලැබීමට සම්බන්ධ වෙලා දුකට පීඩාවට භාජනය වෙනවා. මේක තමයි මේ කර්ම නූල් බෝලේ කියන ඉතාමත්ම භයානක දේ. අපි ඒ ಗುಣධර්ම මත හොඳට සීල සම්පන්නව ජීවත් වෙනකොට මේ පටලැවිලි වලින් බේරිලා ඉන්න අපිට ශක්තිය තිබෙනවා නුවණ යොදලා. ඒව නැතුව අර මිත්‍යා දෘෂ්ටි අරගෙන පාප කර්ම කරමින් ජීවත් වෙනවා නම් අපි දන්නේම නැතිව. අනිත් අයගේ කර්ම වේග ගෙවන්න උපකරණ බවට පත් වෙන්න තිබෙනවා. ඒකත් අපි හිතා ගන්න ඕන අනතුරු ඇඟලීමක් හැටියට. ඒ අනතුරු අපිට සිදු වෙන්න පුළුවන් අපි හරියාකාර ධර්මානුකූලව බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපේ දිනදා ජීවිතය ගත කරන්නේ නැත්නම් අපටත් අර විදියට අර නිගන්ඨයින්ට අර හොරුන්ට වුණා වගේ අනිත් අයගේ කර්ම ගෙවන්න උපකරණ වෙන්න ඉඩ තිබෙනවා. ඒක එක පාඩමක්. ඊළඟට එපමණක් නෙවෙයි දැන් අජාසත් රජු පවා සමහර විට කියන්නේ හිතන්න පුළුවන් රජ කෙනෙකුගේ යුතුයකම තමයි අනිත් අයට ඒ වැරදි කළ අයට දඬුවම් දෙන්න. නමුත් ඒ රජු පවා ඒ පාප කර්ම ඇති කරගත්තා. එයින් අපිට හිතන කොයිතරම් යාකූලද කියලා මේ කර්ම. කියන්නේ රජතුමා ඒන් දඬුවම් දුන්නා කියලා ඒකෙන් රජතුමාට බේරීමක් නැහැ. ඒ කර්මයට රජතුමාත් සම්බන්ධ වුණා. ඔන්න ඔය විදිහට මේ හැම එකකින්ම අපිට හිතා ගන්න තිබෙන්නේ මේ සංසාරය කියන එක මහා අවුල් ජාලයක්. මේ අවුල් ජාලය තුල ජීවත් වෙන තාක් කෙනෙකුට සැනසීමක් නැහැ. නියම සැනසීම තිබෙන්නේ මේ මේ මුළු මහත් සංසාරයෙන් මිදලා ඇත්ත වශයෙන්ම පරිනිර්වාණයෙන් පරිනිර්වාණය කියලා කියන්නේ දැන් අර මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ සිද්ධිය. ඒක පැත්තක් අපි කිව්වේ. එතන වෙනස තිබෙන්නේ මේකයි. අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට දැන් සාමාන්‍යයෙන් ඒ විදිහේ බරපතල කර්ම විපාක වශයෙන් යම් කිසි උපද්‍රවයක් පැමිණියාම කෙනෙක් බොහෝ විට කරන්නේ එයින් ප්‍රතික්‍රියා වශයෙන් ඇති වෙන්නේ ඒ Tamanට ඒකට ඒ කර්ම විපාකය ගෙවා දැමීමට උපකාර වුණු අය පිළිබඳව දේශය ඇති කරගන්නවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ අර හොරුන් සමග දේශය ඇති කරගත්තනම් අන්න එතකොට ඒ මුගලන් මහරහතන් වහන්සේ කර්ම સિદ્ધ කරගන්නවා. ඒක නිසා තමයි අර අපදුත්තේ දුස්සති කියලා කියන්නේ. දේශය නැති කෙනෙක් පිළිබඳ අය පිළිබඳවයි අර දේශය ඇති කරගත්තේ කියලා කියන්නේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තේරුම් ගත්තා මේක තමන්ගේ අතීත කර්මයක්. මේ අය මගේ කර්මය ගෙවා දාන්න උපකාර වෙන අය පමණයි කියලා. ඒක නිසා සංඝයේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය තුල තියෙන වටිනාකම මොකක්ද? අර කර්මානුරූපව එනබෙන දේවල් පිළිබඳව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න ශක්තියක් ඒ ප්‍රත්‍යක්ෂය තුල තිබෙනවා. ඉති අවබෝධයක් ඇති කරගන්නවා. ඒ වගේම හිතේ උපේක්ෂා ශක්තියක් ඇති වෙනවා. ඒ උපේක්ෂා ශක්තිය ඇති වෙන්නේ මේ මගේ ශරීරයත් බාහිර දේවලුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නැවිලා තිබෙන්නේ. මෙතන මේ මමයේ මාගේ කියලා ගත යුත්තක් නැහැ. ඒ ඇත්ත වශයෙන් අපි මේ පාප කර්ම සිදු කරන්නේ ලෝකයා පාප කර්ම සිද්ධ කරගන්නේ අර මහ පොළවේ නුරාගත්තු සාරය මව්පියන්ගෙන් ලැබුණු ඒ ප්‍රේමස් ආදී හැම දෙයක්ම උපකාර කරගෙන ඒවා තුලින් අර මමිය කියලා ගත්තු මමත්වය ඒක පෝෂණය කරන එකයි කරන්නේ සංසාරය කියලා කියන්නේ මමත්වය පෝෂණය කරනවා ඒක නිසා ඒ අර Tamanට පැමිණෙන උපද්‍රව නිසා සිද්දූෂ කරගෙන නොසිත පාප කර්ම වලට පටලැවෙනවා විපාකයේ විනිනාතරේ ඒ විපාකය තුලින් තව කර්ම මතු කරගන්නවා ඉතින් මේක කෙලවරක් නෑ සංසාරේ දිගට යනවා. ඒ වෙනුවට මේ නිර්වාණ පත්‍යක්ෂය තුළින් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ සනසීම මොකක්ද? එතනින් එක්තරා නිවීමක් පෙන්눔 කරනවා. ඒ අර කර්ම වේග දෙවෙන අතරේ ඒක අවබෝධයෙන් ඒකට උපකාර වෙන්නේ ප්‍රඥාවත් උපේක්ෂාවත්. ප්‍රඥාව තුල තිබෙන්නේ මේක මේ අතීත කර්මයක් ඒ වගේම මෙතන මේ ක්‍රියා කරන්නේ මේ මේ ධර්මයි. මේ කය පිළිබඳ හෝ සිත පිළිබඳ හෝ ධර්ම සමූහයක් බව ඒ ප්‍රඥාවෙන් පෙන්눔 කරනවා. ඊළඟට ඒ නිසාම උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒකට ද්වේෂයක් ඊළඟට රාගයක් කියන ඒ පැත්තට නැතිව ඒකේ ශක්තිය තිබෙන්නේ ඒ ඉහළින්ම ඒ ශක්තිය තිබෙන්නේ බුදු පියාණන් වහන්සේට. එහෙම නැති රහතන් වහන්සේලාගේ දුර්වලකම් වශයෙන් තිබෙන්නේ සමහර විට අරහත් ඵල සමාධියෙන් විතර සමාධිමත්ව සිටිනවනම් ඒ සමිනී හැකි කර්ම වලින් සිත ඉක්මනින්ම මුදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා. ඒක ධර්මයේ දැක්වෙන වාසනා කියන නමින්. දැන් බුදු පියාණන් වහන්සේ පිළිබඳව මේ පින්තුන් අහලා ඇති සවාසනා සකලක් ලේස ප්‍රහීන කරලා කියලා කියනවා. කෙලෙස් පමණක් නෙවෙයි වාසනාත් නැති කරගත්තා කියලා. මේ වාසනා කියන වචනේ දැන් නම් සමාජයේ තියෙන වෙන අර්ථයකින්. ඔය ලොතරැයි පිළිබඳව එහෙම. එහෙම වාසනාවක් නෙවෙයි ධර්මයේ කියන්නේ. වාසනා කියන වචනේ ගැඹුරු අර්ථය මොකක්ද? දැන් අපි දන්න ඕන මාළු ඔතලා තිබුණු කොළයක මාළු ටික හත් කළත් ඒ මාළු ගඳ පිදෙනවා. අනිත් පැත්තට ඉතින් මල්ලෝ තාපු දෙයක මල් හරි හඳුන් කූරු හරි හොටාපු එක ඒක ඉවත් කරාම ඒකෙත් සාම සුවඳ තියෙනවා. ඔන්න ඒ වගේ ගන්ධ සුවඳ ආදී පිළිබඳව ඒවා ඒ අදහස ආස්තෙනුනේ කියලා කියන්නේ. මේ කියන්නේ සමහර බරපතල කර්ම tattweටම නොයා අතීතයේ චරිතානුකූලව එන යම් යම් අඩුපාඩුකම් රහතන් වහන්සේලා තුල දකින්න ලැබෙනවා. ඒ අඩුපාඩුකම් නිසා කියන්නේ අරහත් ඵල සමාපත්තිය කියලා කියන ඒ උතුම් tattwe නොහිටින වෙලාව ලෝකෝත්තර සත්‍යයටම හිත නගාගෙන සිටින්නේ නැති අවස්ථාවල් වල එහෙම එදිනදා ජීවිතේ සංසාරික වශයෙන් නැති දුර්වලතාවල් මතුවෙන්න ඉඩ තිබෙනවා රහතන් වහන්සේලාට පවා. ඒ දුර්වලතාවන් නිසා මේ සිත තරමක් දුරට ගමන් කළා. සම්පූර්ණ කර්මපට ලැබිල්ලක බැඳිලා අර දීර්ඝ කාලයක් දුක් විඳින තත්වයට නෙවෙයි. නමුත් මෙලොව වශයෙන් ධිට්ඨ ධම්ම වේදනීය කියලා කියන මෙලොව වශයෙන් විපාක දෙන යම්කිසි ප්‍රමාණයක අකුසලයකුත් ඇති කර ගන්නවා රහතන් වහන්සේලා. ඒ දුර්වලතාව තියෙන නිසා තමයි රහතන් වහන්සේලාගේ වාසනා කියන ඒක වාසනා කියන හොඳ අර්ථයකින් නෙවෙයි. ඒ දුර්වලකම. ඒකත් කෙලෙස් කරන කොටසක්. ඒකයි සවාසනා සකලක්ලේශ කියලා කියන්නේ වාසනා සහිත කෙලෙස් එක්කම බුදු පියාණන් වහන්සේගේ නෑ. නමුත් රහතන් වහන්සේලාට ඒක තියෙනවා. ඒ දුර්වලතාව නිසා රහතන් වහන්සේලාගේ යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. නමුත් ඒකත් අනාගත භවයකට යන්නේ නෑ. මොකද එහෙන් පිටින්ම මේ අරහත් ඵල නිවන් දැකීමේදී කෙරෙන්නේ මොකක්ද රහතන් වහන්සේ නැවත උත්පත්තියක් ඇති නොවන ආකාරය සම්පතත්වයට සිතපත් කළා. ඒ ප්‍රඥාව නිසා ඒ පංචස්කන්ධය අත්හැරීමේ ඒ ශක්තිය නිසා. අන්න ඒක නිසා එතකොට මේ වාසනාවෙන් වාසනාව නිසා පැමිණි හැකි යම් යම් අඩුපාඩුකම් මෙලෝ වාසයෙන් විපාක එහෙම නැත්නම් කර්ම විපාක රහතන් වහන්සේලාටත් පොදුයි. මේ කර්මපට ලැබින්නේ ස්වභාවය ඔන්නෝකයි. දැන් හරියට සාමාන්‍ය ලෝකයා එක සංසන්දනය කරලා බලනකොට රහතන් වහන්සේලාගේ හිත ක්‍රියා කරන්නේ මහාන මැසිමක යටි නූල වගේ. යටි නූල නැති එහෙම නැත්නම් යටි නූල නැති මහාන මැසිමක් වගේ. දැන් යටි නූල තියෙන තාක් තමයි මේක හරියට ගැට වැටෙන්නේ. යටි නූලෙන් හරියට ගැට වැටෙන්නේ නැත්නම් එතන හරියට මැස්මකුත් නැහැ. අන්න ඒ වගේ අර අනුසය කියලා කියන බරපතල කෙලෙස් වලට යටින් තිබෙන ඒ කොටස රාත් වීමේදී රහතන් වහන්සේලා නැති කළා තිබෙන නිසා නියම විදිහට මැස්මක් ඇති වෙන්නේ නැහැ. ඒන කර්ම හමුවේ ඒ විපාක විඳීමේදී විපාක විඳීමේදී නැවත බරපතල කර්ම ගොඩනගා ගන්නෙ නැහැ. එන්න ඒ தත්ත්වය එතකොට රහත් පිටක් පිළිබඳව තිබෙන රහතන් වහන්සේලා පිළිබඳව මුගලන් මහ රහතන් වහන්සේලා කියන ඒ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා ඒ විදිහටම ධාන ශක්තියින් උතුම් විදියට උතුම් தත්ත්වයට පමුණවාගත්තු අය නිසා බුදුරජාන් වහන්සේ ළඟට ඒ වගේම ශ්‍රේෂ්ඨ විදියට හිත දියුණු කරපු උත්සමයෙන් උන්වහන්සේලා පිළිබඳව ඒ தත්වයන් අඩුයි. ඒ දුර්වලකම් අඩුයි. නමුත් සතන් රහතන් වහන්සේලා තුල බඳු දුර්වලකම් අමොද්දෙන්ට පුළුවන්. ඒක ඇරුණාම සංසාරයේ නැවත උත්පත්තියක් නම් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි දැන් ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම සත්‍යය තමයි මේ මුළු මහත් සංසාරයෙන් මිදුණු සත්‍යයට හිත පමුණවා ගැනීම. ඒක දක්වනවා ඒ මේ පින්නතුන් පහලා තිබෙන ඔය රතන සූත්‍රයේම ධාතාව හීනං පුරාණං නවන්නත්හි සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි තේ තීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ හරියට රහතන් වහන්සේලාගේ පිරිනිවීම පහනක් නිවී යාම වගේ දක්වලා තිබෙනවා මොකද ඒ තීනං පුරාණං අතීත කර්ම වේග ඒ පිරිනිවන් පාන අවස්ථාවේදී වෙනකොට අතීතයේ ඒ තමන්ගේ ජීවිතය පවත්වාන්නට උපකාර වූ යම් කර්ම තිබෙනවා නම් ඒ හැම එකක්ම ඔක්කොම අතීත පුරාණ කර්ම ගෙවලා ඉවරයි. හරියට අර ඔක්කොම තෙල් ඉවර වගේ පහනේ. ඊළඟට කීනම් පුරාණං නවං නැති සම්භවං. අලුතෙන් කර්ම එක රැස් වීමකුත් නැහැ ඒ සිතේ රහත් සිතේ. නැවත භවයක් මවන කර්ම එකතු වෙන්නේ නැහැ රහත් සිතක. ඒ කාර්යයට නැවත තෙල් දෙමීමකුත් නැහැ පහනේ. ඊළඟට විරත් චිත්ත ආයතිකේ භවස්මි. ඒ වගේම නැවත භවයක් මවන්නට ආසාවකුත් නැහැ. නැවත භවයක් පිළිබඳ ආශාවක් තෘෂ්ණාවක් භව තණ්හාව කියන එක තමයි ලෝක සත්‍යය ඇතුළේ තිබෙන ඉතාම සියුම්ම බරපතලම දුර්වලතාව. භවයට කැමති, පැවැත්මට කැමති, කොයිතරම් දුක් කරදර දිනුනත් මේ පැවැත්ම ගෙනියන්නේ මොකද? මමයේ කියන හැඟීම නිසා. මම නැති වෙනවයි කියලා බයයි. එතකොට රහතන් වහන්සේලා ඒක මමයේ කියන හැඟීම වැරදි අවබෝධයක් බව. සාමාන්‍ය චාරිත්‍රාක එහෙම නැත්නම් ලෝකයා සමග ජීවත් වීම සඳහා සම්මුතියක් වශයෙන් මම කියන එක අවශ්‍ය වෙනවා. නමුත් එහි හරයක් නැති බව, සාරයක් නැති බව, අනාත්ම බව සාතන් වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. ඒක නිසා නැවත භවයක් පිළිබඳ ආසාවක් නැහැ. විරත් චිත්ත ආයතිකේ භාස්මි. ඒබඳු ඒ රහතන් වහන්සේලා පිළිබඳව කියනවා තේ හීන බීජා. මේ මේ විඥාණය තමයි බීජය. මේ විඥාන බීජය පැලවෙන්නේ කර්ම කෙතේ. සම්මන් කෙත්තං කර්ම ක්ෂේත්‍රේ පැලවෙනවා කර්මය කියලා කියන කුසල් හෝ අකුසල් හෝ කර්ම. මේවා උඩ තමයි මේ විඥාණය පැලවෙන්නේ. යම්කිසි ඇටයක් පැලවෙන ශක්තිය ලබන්නේ ඒ පෝරණුව. ඒකට කර්ම ක්ෂේත්‍රයේ විඥාණය පැලවෙනවා. මේකට උපකාර වෙන දියසීරාව තෙතමණය තමයි තණ්හාව. ලෝක සත්‍යය තුළ තණ්හාව තිබෙන තාක් කර්මය පිළිබඳව ඒ හරි අවබෝධයක් නැතිව මිත්‍යා දෘෂ්ටිය අනුව ජීවත් වෙන තාක් මේ පාප කර්ම වලට හෝ ඒ නොයෙකුත් විදිය කර්ම කරලා ඒ අනුව නැවත නැවත උත්පත්ති ලැබනවා. ඒ උපතත් සමගම මේවා තමයි තින් ජාති ජරා ව්‍යාධි මරණ කියලා බුදු පියාණන් වහන්සේ දැක්වූ හැම තැනකම ඒ අනිත්‍යතාව නිසා ඇති වී ඇති දුක්ඛන්දරාව. මෙන්න මේ විදිහේ දුක්ඛන්දරාව මේ හැම එකක්ම නැති කරන්න එතකොට මේක මේක මුල සිඳින්න ඕන. ඒ මුල සිඳීම තමයි අන්න ඒ ක්‍රීණ බීජ. අර විඥාන බීජය එතන කෙලවර වුණා. ඒක ක්ෂය වුණා. අවිරූලි ඡන්ද. නැවත තණ්හාවක් ඇති වෙන්නේ නැහැ ඒ සිතේ. ඒක නිසා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ මේ ප්‍රදීපය මේ පහන වගේ නිවිල යනවා කියලා ඒ විදිහට රහතන් වහන්සේලා පිළිබඳව දක්වලා තිබෙන්නේ. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ කථාන්තරය ආශ්‍රයෙන් අපේ ජීවිතය පිළිබඳව දැන් හිතලා බලන්න ඕනේ තම තමන්ගේ ජීවිතයට මේක පාඩමක් කරගන්න ඕනේ. මේ යුගයේ විශේෂයෙන්ම ඔය පාප කර්ම පිළිබඳව වෙන එකක් තබා නිර්යාදී තැන් පිළිබඳව විශ්වාසයක් නැති වෙන විදිහට ඒ විදිහට බෞද්ධයින් අමුතු චින්තනයක් දක්වපු කාලයක්. බුද්ධිවාදය නිසා මේ පොත්පතේ තිබෙන නිරය පිළිබඳ කතාන්තර එහෙම නිරාදු කියන ඒවා ඒවා ගොතාපු දේවල් කියලා හිතන අය ඉන්නව සමහරව. අත වශයෙන් අපිට අභිඥාලාභින්ට නම් ඒක ඇහෙන් දකින්න වගේ ඒ නිර්යාදී තැන්වල කෙරෙන දේවල් පවා දකින්න පුළුවන් ශක්තිය වෙන හැම දිනාටම මේක පෙන්වන්න බෑ. අන්ධයින්ට ඒවා පෙන්වන්න බෑ. නමුත් ඒ පිළිබඳව ඒ සංකේත වශයෙන් ඒ කිට්ටුවෙන් යන දේවල් අපට එදිනදා ජීවිතේ දකින්න ලැබෙනවා. දැන් බලන්න දැන් සමහර විට අපි මෙරු කියලා සත්තුන් දැන් මේ වගේ වහින්න වහින අවස්ථාවල හිත ගමන් පොළොවෙන් මතුවෙනවා. කෝටි ගණන් ලක්ෂ කෝටි ගණන් සතුන්. ඒ සතුන් පියාඹිනවා. අන්න අර එතනත් ඇති 이르දියක් අර අහකට නැගිනවා. නමුත් පියාඹින්නේ විනාශ වෙන්නයි. ඒ පියාපත් වෙන්නේ උන්ගේ විනාශයට. අන්න එතනත් කර්මයේ වැඩ කරන ආකාරය අපිට පේනවා. උන්ගේ පියාපත් වෙනවත් එකම උන් පිට වෙලා යනවා. කෝටි ගණන් අන්තිමට පියාපත්තික විතරයි ඒ සතුන් ඊළඟට අනිත් අය ගසා ගන්න අනිත් සතුන් එකතු වෙලා ගසා ගන්නවා උන් එහෙම මරණයටපත් වෙනවා එයින් අපට පේනවා මේ මේ සංසාරයේ මේ අපට පේන අස්පනා පිට තිබෙන මේ ලෝකයේ පවා සතුන් ඒ කර්මානුරූප ඒ දුකට භාජන වෙන ආකාරය පළඟැටියන් ගින්නට පනින ආකාරය ගැන හිතනකොට දැන් අපායේ ගිනිදැල් දැකලා ඒ අපායවල උපදින්නේ කොහොමද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. පහනක් දැල්ලුවාම එහෙම නැත්නම් ගින්නක් තිබෙන දැනකට පළඟැටියන් ඇවිල්ලා තම තමන්ගේ අනිත්‍යයත් දැවෙනවා දකිද්දිම ඒ ගිහිල්ලා වැටෙනවා. අන්න ඒ වගේ මේ ලෝක සත්‍යය අර තමන්ගේ හිත නිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ සිතේ කිලිටි වූ සිතෙන්, දූෂිත වූ සිතෙන්. අන්න ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේක මිදීමේ මාර්ගය බුදු පියාණන් වහන්සේට දක්වලා තිබෙනවා ශීල සමාධි ප්‍රඥා කියලා. ශීල කියන මට්ටමේදීම අපි යම්කිසි අර පාප කර්ම පිළිබඳව බයක් ඇති කරගෙන නිබය කියන එක හැමතිස්සෙම සමහරු බය කියන එක නරක දෙයක් හැටියට සැලකනවා. සමහර විට බය හොඳ වෙනවා. පවට බය කියන එක හොඳ දෙයක් හැටියට ධර්මයේ දක්වලා තියෙනවා. ලෝකපාලක ධර්මයක් හැටියට දක්වලා තිබෙනවා. අභයේ භය දස්සිනෝ, භයේ කාභය දස්සිනෝ කියලා විදිහට දක්වලා තියෙන මිච්ඡා දෘෂ්ටිගත් අය. බය නොවිය යුතු දේවල් පිළිබඳව බය වීමත්, බිය විය යුතු දේවල් පිළිබඳව බය නොවීමත් වැරදි. එතකොට පවෙන් වැළකීම සඳහා පය පිළිබඳ භයක් ඇති කර ගන්න ඕන. මේ විදිහේ කතාන්තර ගැන හිතනකොට Tamanට අන්න සංසාරේ නිකර්මය ගැන සංවේගය ඇති කරගෙන මේ විදිහේ තත්ත්ව අපටත් පැමිණෙන්න පුළුවන්. අපි මේ සමාජයේ අය එක කෙනාගේ කීම් වලට වහල් වෙලා අප අපගේම නෑ හිතවතුන් මව්පියන් පිළිබඳව දේශය ඇති කරගෙන මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේට උනා වගේ ඒ විදිහේ තත්ත්වවලටපත් වෙන්න පුළුවන්. ඊළඟට ඒ වගේම අපි නිත්‍ය පංචශීලය වැනි යම් කිසි සීලයක් සමාදන් වෙලා දැන් මෙතන ආජීවස්තංග සීලය සමාදන් වුණා. එයින් කරන්නේ මොකක්ද? මේ සීලය සමාදන් වීමෙන් කරන්නේ මොකක්ද? දැන් අපි දන්නවා දැන් ඉදිනදා ජීවිතයේ දෙඩ රෝග බෝ වෙනකොට ඒ පිළිබඳව යම් කිසි එන්නත් කිරීමක් හෝ යම් කිසි ඒකට ගැළපෙන බෙහෙතක් හෝ නිතර පාවිච්චියට ගන්නවා. ඒ නිතර පාවිච්චියට ගැනීම තුළින් යම් කිසි ප්‍රතිශක්තිකරණයක් කරනවා ශාරීරියට. ශරීරය දුර්වල වුණාමයි ලෙඩ වෙන්නේ. ඒක නිසා ප්‍රතිශක්තිකරණ වශයෙන් වෙනක් කිරීමකින් හෝ වෙන යම් කිසි බෙහෙත් වෙත්තකින් හෝ තමන්නේ රෝග පීඩා වැළඳෙන තැන්වල පරිස්සමින් තමන්ගේ පරිස්සම ප්‍රවේශම සලස්වා ගන්න. අන්නේ විදිහට තමයි පින්නතුනේ මේ සීල් සමාදන් වෙනවා කියලා කියන එක. මේක නිකම්ම මේ සංඝයා වහන්සේ කෙනෙක් කියනකොට කියලා කියන එකක් හැටියට නෙවෙයි මේක අදිෂ්ඨානයක් හැටියට. Tamanව දැඩිව Tamanගේ හිතට එකඟව ගන්න දැඩි අදිෂ්ඨානයක්. මේක වචනෙන් කීමක් නෙවෙයි එදිනදා උදෑසන ඒ කර අදිෂ්ඨානය ඊළඟට ඒ අදිෂ්ඨානය අනුව ජීවත් වෙන උත්සාහ කිරීම මේකයි සීලය කියලා කියන්නේ. සීලයත් එක්කම යන එක තමයි ආවර්ජනාව කියන එක. සීලය සමාදන් වුණා ඊළඟට නිතර ඒ ගැන විමසිල්ලෙන් සිටින්න ඒක මගෙන් ඉෂ්ට වෙනවාද කියලා බලනවා. ඒ තුලින් තමයි යම් කිසි යන්න ප්‍රතිශක්තියක් ඇති වෙන්නේ. එබඳු පුද්ගලයා අපි හිතමු කිසිම හේතුවක් නිසා මම සතෙක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාමයේ වර්ධා හැතිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, ඊළඟට කේලම් කියන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ නැහැ, නිෂ්ඵල වචන දොඩන්නේ නැහැ. එහෙම නැත්නම් අර කියාපු මිත්‍යා ආජීව හැටියට සලකන ඒ දේවල් කරන්නේ නැහැ, වැරදි ඒ සතුන් මසට ඇති කිරීම, අවියාවිද වෙන ගාම්, වස විස වෙන ගාම්, මත් සමාංශ වෙන ගාම්, මත්යන් වෙන ගාම් ආදී කරන්නේ නැහැ කියලා ඒ විදිහට හිතට දාගත්තා නම් ඒ පුද්ගලයා සමාජයේ කොයි කොයි විදිහේ කොයි කොයි මට්ටමේ ආයතන හැසිරුණත් හැමතිස්සෙම හිතට මතු කරගන්නේ මේකයි. ඒ අයගේ අර පෙළඹවීමකට හසු නොවෙන්න ඒක උපකාර වෙනවා. මේ ප්‍රඥා ශක්තිය. මේ ශික්ෂාපදයක් තුල තිබෙන්නේ තමන්ගේ නුවණට අණ කිරීමක්. මෙන්න මේ විදිහට නුඹ හැසිරෙන්න කියලා. ඒක අනුව පවතිනවා නම් ආවර්ජනා කළා ඒක නැත්තා එතන අන්න තමන් ප්‍රතිශක්තිකරණයක් ඇති කරගත්තා. අර විෂම සමාජයක ගමන් ජීවත් වීමේදී. ඒක එක මට්ටමකින් එතකොට මේ කර්ම වේගවලින් බේරෙන්න උපකාර වෙනවා. ඊළඟට ඊටත් වඩා ඉහළ මට්ටමක් තමයි මේ සිතේ බොහෝ විට අපට අපි පාපයට නැඹුරු වෙන්නේ සිත එකඟකම නැති නිසායි. සිත විසිරුණු අවස්ථාවක අපට පහසුව ඇදිලා යන්නේ. දැන් මත් වෙන්න බොන පුද්ගලයෙකු තුල ඒ විදිහේ සිත එකඟ වීමක් කිසිසේත්ම නැහැ. වික්ෂිප්ත සිතක්. අනිකුත් ඒ පාප කර්ම වලට නැඹුරු පුද්ගලයාත් ඒ සිත වික්ෂිප්තයි. ඒ වෙනුවට යම්කිසි සමාධි නිමිත්තක් මෛත්‍රී භාවනා සව පිළිබඳ සුවපත් වේවා කියන අදහස බුද්ධානුස්සතිය නම් අරහං ආදී ඒ බුදු ගුණයක් අසුභ භාවනාවේ අට්ඨිකාදී යමක් එහෙම නැත්නම් මරණය නියතයි ජීවිතය අනිත්‍යයි ආදී යම්කිසි කුසල් සිතිවිල්ලක් නිතර සිතර මාතු කර ගැනීමෙන් සිතේ විසිරෙන ස්වභාවය වළක්වලා සිත සමාධිමත් කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒ තැනැත්තාට අර විදිය ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද හිත දානවා සමාධියට අපි හිතමු ගැටලු අවස්ථාවක් ආවා එදන් මේ සතෙක් මරනවද ඒකල මරුවොත් නම් ලාභයි එන මරුවොත් අලාභයි මොකද්ද මේක කරන්නේ හොරකමක් මේක කෙරුවොත් කවුවත් බලාගෙන ඉන්න කෙනෙක් නැහැ මේක කරන්න පුළුවන් කෙරුවොත් මට తాවකාලික වශයෙන් ලාභයක් නම් තියෙනවා. නමුත් මේක කරනවද නැද්ද? අන්න ඒ බඳු අවස්ථාවල තමන්ගේ වටිනාකම් ඇත්ත වශයෙන් තමන්ගේ ජීවන වටිනාකම් හැටියට තබා ගන්න තිබෙන්නේ අන්න මෙන්න මේ කියපු නිධර්ම කාරණා ටික. ඒක අනුව හිත තමන්ගේ කමටහනට හිත යොදලා හිත තන්පත් කරගන්න, එක්තන් කරගන්නවා. ඒ බඳු අවස්ථාවල අන්න නිගමනයක් කරගන්න පුළුවන්. ධර්මානුකූල එහෙම නැත්නම් සත්‍යයට එකඟ නියම ආකාරයේ නිවැරදි නිගමනයක් ගන්න පුළුවන් සත්‍යයකට හිතපත් කරගන්න පුළුවන් හිත සමාධිමත් නම්. ඒක දිනදා ජීවිතයේ ඉස්හානත් වටිනා ආදයක්. ඒක නිසා තමයි දැන් සමාධියට භාජක ධර්ම හැටියට දක්වන්නේ නීවරණ ධර්ම කියන එක. හිත වික්ෂිප්ත වෙන බව මේ හැම පින්වත්ෙක්ම දන්නවා. මෙන්න මේ විදිහේ දේවල් ආවොත් රාගය එහෙම නැත්නම් කාම ආදී දැඩි කාම ආශාවන් ආදී ආපු වෙලාවට හිත වික්ෂිප්තයි. දේශය තරහාව ඊළඟට නිදිමත අලස ගතිය ආවොත් ඒත් හිත වික්ෂිප්ත හිත ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කර්මන්නේ වෙන්නේ නැහැ. ඊළඟට ඒ වගේම උද්ධත්වය කියලා කියන හිතේ නොසන්සුන් භාවය. පමණට වැඩිය පසුතැවිලිගෙන ස්වභාවය. ඊළඟට සත මේකෙන් වැඩක් වෙයිද කියලා කියන ඒ විදිහට සත දෙවිදියාව ඇති කරගන්නේ. ওই විදිහේ සිත්වල ඇතිවන දුර්වලතාවන් නිසා තමයි සිත් එකඟ කරගන්න බැරි වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ යම් කිසි කුසල් අරමුණක් උපකාර කරගෙන අර කියාපු නීවරණ ධර්ම කියලා කියන හිත විසිරුවන හිතේ ශක්තිය හීන කරන අබල දුබල කරන බෙලහීන කරන ඒ දේවල් වලින් හිත මුදා ගන්න. අන්න ඒ විදිහට හිත මුදාගත්තේ සමාධි ශක්තිය ඇති කෙනාටත් අන්න පුළුවන් සමාජයේ තරමක් දුරට ආරක්ෂාව සැලසන්න අර විදිහේ බරපතල කර්ම වේග හමුව. ඊටත් වඩා උපරිම මට්ටමින් ගැඹුරුම විදිහට මේ සංසාරේ මේ කර්ම වේග වලින් හිත මේ කර්මය කියලා කියන බරපතල ධර්මතාවයෙන් බරපතල මේ න්‍යාම ධර්මයෙන් සදහටම මිදීමේ ශක්තිය ඇති කරගන්නේ අන්න අර ප්‍රඥාව දිනු කරගෙන ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවෙනේ. ඒ පිළිබඳව තමයි අපි කලින් උත්සන්දාන් කළේ මේ නිවන් දකින්නවා කියලා කියන්නේ මොකක්ද? මේ නිවීම කියලා කියන්නේ මොකක්ද? මුළු මහත් සංසාරයේම දැවීමක් බුද්ධ වචනය අනුව. මේ අපි පැවැත්මේ කියලා කියන එක කොයිතරම් මේ ලක්ෂණ කරගෙන තිබුණත් මේ ලෝකයේ නව නිෂ්පාදන වලින් එදිනදා නව ඉලක්ක අපට මේ ලෝකය ලබා දෙනවා. විද්‍යාවත් අනිකුත් මේ ලෝකයේ තිබෙන අනිකුත් ඒ සමාජයේ ඇදගෙන යන බලවේගත් හැම එකක්ම අපට හැම තිස්සෙම ඉලක්කයක් දෙනවා. හඳට ගියා නම් ඊළඟ ඊළඟ තැනට අන්නේ විදිහට යම් යම් ඉලක්ක අපට ලබා දෙනවා. නමුත් මේ හැම යක්යක්ම තිබෙන සංසාරය තුලයි, භවය තුලයි, පැවැත්ම තුලයි. බුදු පියාණන් වහන්සේ පැවැත්ම දැක්වේ මේක ගින්නක්. පිළිමහත් ගින්නක් ඇටියට මේ හැම එකක්ම ගිනි අරගෙන තිබෙන්නේ. ඇසත් ගිනි අරගෙන, කනත් ගිනි අරගෙන, නහයත් ගිනි අරගෙන, මේ හැම එකක්ම ගිනි අරගෙන මොනවයින්ද ගිනි අරගෙන තියෙන්නේ? රාග, දේශ, මෝහ ආදී ගිනි වලින්. මේවායින් දැවෙනවා. ඒතර මේ ගින්න උපමාව ඉතාමත්ම අර්ථවත් වෙන්නේ මොකද? ගින්න ගින්න කියන එක හැමතිස්සෙම පවතින්නේ අන්තිසි දරක්. දර වැනි යම් කිසි දෙයක් ඉන්ධන ද්‍රව්‍යයක් උපකාර කරගෙන ඒ දරවලට ගිනි ඇවිල්ලාම ඒක තමයි එතන ගින්නක් කියලා කියන්නේ. ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ගින්න පැතිරෙන්නේ ගින්න ඇති වෙන්නේ කුමක් නිසාද? ඒකට කියනවා ධර්මයේ යොදන වචනේ උපාදාන. උපාදාන කියලා කියන්නේ අල්ලා ගැනීම. තණ්හාව නිසා යම් කිසි අල්ලා ගැනීමක් තිබෙනවා. මේ අල්ලා ගැනීම අතින් අල්ලා ගැනීම නෙවෙයි මෙතන කියන්නේ හිතින් අල්ලා ගැනීම. තෘෂ්ණාව තණ්හාව නිසා අපි බදා ගන්නවා. අල්ලගන්නවා හිතෙන්. ඒ තම තමන්ගේ වස්තුවේ කියලා නෑ හිතවතුන්ගේ ඒ අනුසුත් ආකාරයෙන් ඒ දේවල් අපි අල්ලගන්නවා. ඒ අල්ලගත්තු දේත් එක්කම අපි දැවෙනවා. පැවීමක් දැවීමක් තිබෙන්නේ. අන්න ඒක නිසා තමයි පැවැත්ම කියන එක එහි පිටින්ම දැවීමක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ගින්න, මේ ගිනි ජාලාව. අපායේ ඉඳලා භවග්‍රේ දක්වාම විහිදෙනවා. යකනිකා බඹලෝ හැර ඒ කියන්නේ බඳු තැන්වල රහතන් වහන්සේලා නමුත් ඒ ඒ සිතින් අර ජීවිතය පවතින තා පැවැත්ම පවතින තාක් ඇත්ත වශයෙන්ම දුකේ කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. පරිණිර්වාණය අරුණහම මුළු මහත් සංසාරයෙන් නිදිලා අර කියාපු අර තත්වයටපත් වෙන තාක් අතීතයේ ගෙන ආපු කර්ම වේවල යම් යම් මට්ටම් වලින් ජීවන්න සිද්ධ වෙනවා. ඒක මුළු මහත් භාවයේම ගින්නක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ඒ අනිත් කිසිම සාස්වරයක් නොදක්වූ ආකාරයට. අන්න ඒක නිසා මෙතන තිබෙන්නේ නිවීමයි. නිවන කියන්නේ නිවීමයි. ඒ නිවීමට හිතපත් කිරීමට උපකාර වෙන ප්‍රඥාව තමයි අර කියාපු අවස්ථා හතරකදී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ தත්වවලදී කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ. මේ ප්‍රඥාව වචන තුනකින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ මුළු මහත් ප්‍රයත්න තුල තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වටහා ගැනීමයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. මේ ශරීරයත් මේ අවත Taman මේ මම මේ මාගේ කියාගන්න මේ හැම දෙයක් තුළම තිබෙන අනිත්‍යතාව. මේ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා. මේ ඇති වෙන නැතිවීම දෙකෙන් පෙළෙන නිසාම මේ තුල මේකෙන් නිත්‍ය හැටියට සැලකිය හැකි තත්වයක් නැහැ. සුභ හැටියට, සැප හැටියට ගත යුතු දෙයක් නැහැ. ඒක නිසා ඒක දුකයි. ඒක බිනිබිනි යන නිසා. ඒ වගේම ඒක අල්ලගෙන මමයේ කියලා සමාජයේ වාසී පාත්වන්න ශක්තියක් හැකියාවක් නැහැ. ඒක නිසා ඒක අනාත්මයි. මේ ත්‍රිලක්ෂණය යම් කිසි අවස්ථාවක භාවනාමය වශයෙන් යම් කිසි සමාධියක් පිහිට කරගෙන ඒ Taman හරියට මානසිකාර්ය මෙනෙහි කිරීම යොදලා එක්තරා අවස්ථාවකදී කෙනෙක් මේ පංචස්කන්ධයේ සිටින් මුළු මහත් නිරු හිතෙන් අල්ලගෙන ඉන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධෙ හිතෙන් ඉවත් කරගන්න ශක්තිය ලබා ගත්තා නම් ඒ අවස්ථාවේ අන්න අර මහණ මැසිම යටිනූල එක්තරා ප්‍රමාණයකින් ඒ යටිනූල නැවත ගැට වැටෙන තත්ත්වයේ අඩු වුණා. ඒක නිසා තමයි සෝවාන් පුද්ගලයා හතර අපායන් මිදුණයි කියලා කියන්නේ. සෝවාන් පුද්ගලයා ඉදිනදා ජීවිතයේ අනිත් අය කරන ආකාරයට කටයුතු කරනවා වගේ පේනවා. නමුත් ඒවා පිළිබඳව ඇති උපාදානීය ග්‍රහණය අඩු. ඒක නිසා ගැට වැටෙන්නේ අපායට ගෙන යන තරම් ගැට වැටෙන්නේ නැහැ. ඊට මෙහා ආත්ම හතකට සීමා වුණු විපාක ගෙන දෙන ශක්තියක් විතරයි සෝවාන් හිතේ තිබෙන්නේ. මොනතරම් ඒක ධර්මතාව. අර මහණ මැසි මේ වගේ. ඊළඟට තවත් ඊටත් ඈතට යනකොට අර ධර්ම චක්‍රය තව වරක් ආරම්භනකොට සකදාගාමි තත්වයේදී තවත් මට්ටමකින් නැවත එකවරක් පමණක් උත්පත්ති ලබා දෙන එහෙම නැත්නම් ආනුභාව දෙකක් පමණ කරන සීමා වුණු ඒ කර්ම ඇරෙන්න අනිත් සියලුම කර්ම වියලවල දමනවා. ඒ වායේ විපාක දෙන්න බැරි තත්වයකට පමුණුවනවා. අනාගාමි වෙනකොට ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිලා නැවත මෙලොවට නොයන තත්වයට. මේ හැම එකක්ම දක්වලා තිබෙන්නේ නැවත සංසාරී ඉපදීම පිළිබඳ ප්‍රශ්නය උඩයි. මොකද මේ බුදු පියාණන් වහන්සේලා පහළ වෙන කාලයේ පමණක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවල පවා හැම නුවණැති පුද්ගලයෙක්ම කල්පනා කරේ මේ සංසාරයෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඒ නුවණ මතුවෙනකොට හැම කෙනාටම පේන්නේ මේ මහත් සංසාරයේම දුකක් කියන එක. ඊළඟට ඒක ඒකට නිදීමක් සොයනවා. මේකට පිළිතුරු දෙන්නයි බුදු පියාණන් වහන්සේ මේකට මාර්ගය පෙන්වන්නයි සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් කිව්වේ. මේ සංසාරයෙන් එතර වීම සඳහා. මොකද ඒ මගින්මයි කෙනෙකුට මේ මේ භයානක කර්ම වේද වලින් මේ පැවැත්මේ කියන දුකෙන් මේ ජීවෙන් මිදෙන්න පුළුවන් වන්නේ. අන්න ඒකයි නිවීම කියලා කියන්නේ. නිබ්බාන කියන වචනේ මේ මේ ධර්මයේ වචන ඉහළම ඉලක්කයට යොදලා තිබෙන්නේ ඒ අර්ථයෙන්. අපි කල්පනා කරන්න ඕනේ. එතකොට අපේ මේ නිවීම මට්ටම් තුනකින් අපිට කරගන්න පුළුවන්. අර විදිය සීල සමාදානයකින් ඒ Taman අදිස්ථාන කරගත්තු සීලය තුල මම ජීවත් වෙනවා මම අද දවසේ ගල් ගෙවනවා කියලා හිතා ගන්නකොට අන්න මිනීම මිනීම එහෙනම් සතුන් මරණ තැනකට පැමිණියාම මේක ඒ අය කළත් මේක මට ආйти නෑ. ගැඩි දෙනා මේක කරනවා. අපි මේ නොකර ඉන්නවා කියලා ඒ හිත එතන නිවා ගන්නවා. ඒකට ඇදිලා යනව නෙවෙයි. ඊළඟට ඒ වගේම තමයි හොරකම් කරන අය කොටිකුත් ඉන්නවා එයින් ලාභ ප්‍රයෝජනය කියලා හිතාගෙන ලබන අය. තමන්ගේ හිත දිහා බලලා තමන් නිවෙනවා හොරකමෙන් නිවා ගන්නවා හිත. අනිත් ඒ දුරාචාරයෙන් හිත නිවා ගන්නවා. බොරුවෙන් මුසාවාදයෙන් ඊළඟට මේවා හැම එකකින්ම හිත තමා දිහා බලලා තමා සමාදන් වුණු සීලේ දිහා බලලා හිත නිවා ගන්නවා. ඒක මට්ටම. ඊට වඩා ඉහළ මට්ටම තමයි අර අපි කලින් කිව්ව ආකාරයට සමාධිය. සමාධියක් ඇති කරගත්තාම සමාධියට පැයක් දෙකක් පවා ඒ තමන් ලබාගත්තු සමාධිය තුළ සමාධි සුවයෙන් සිටින්න පුළුවන්. ඒකත් එක්තරා නිවීමක් සැනසීමක්. ඊටත් වඩා ඉහළම නිවීම තමයි අර ලෝකෝත්තර නිවීම. අර විදිහට විදර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛ නාමයේ පිළිබඳ ගැඹුරු අවබෝධය ලැබෙයි. බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ මමා මහ නිවන සැනසීම. එතකොට ඒකින් තමයි සංසාර ප්‍රයත්න මේ මුළු මහත් සංසාර දුක් කෙලවර කරගන්න පුළුවන්. අද මේ මේ ධර්ම කතාවක් ආශ්‍රයෙන් මේ කතාවක් තුල මේ කතාව කියන්නේ සංදර්ශනයක්, නිදර්ශනයක්. මේ සංදර්ශනය මේ තමන්ගේ හිතට නගාගෙන මේ මේ විදිහේ සිද්ධි කාටත් වෙන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේට පමණක් නෙවෙයි අපටත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන මේ විදිහේ සමාජයක මේ විදිහේ ලෝකයක අපි ජීවත් වෙන්නේ කියලා ඒක සංදර්ශනය ඒක උපකාර වෙනවා. ඊළඟට ඒ ආශ්‍රයෙන් අපි ඡා ගන්න ඕනේ මේවට මේ මේවයි තිබෙන නරක පැත්තෙන් අපි ඉවත් වෙලා හොඳ පැත්ත ගමන් කරන්න. ඒකයි සමාදන් වෙනවා කියලා කියන්නේ. ඒ තමන්ගේ සීලය සමාදන් වෙන්න ඕන බණ කියන අතරේ මේවා මේවා හොඳ දේවල් මේවා නරක දේවල් කියලා තේරුම් අරගෙන ඊළඟට ඒ වගේම තමා තුළ ඇති කර ගන්න ඕන මේ පිළිබඳව දැඩි සංවේගයක් ඊළඟට සංවේගය වගේම ඊළඟට මේ මාර්ගය අපි ටිකක් හරි ගමන් කරනවා කියලා ඒ තුලින් අපි සතුටුකුත් ඇති කර ගන්න ඕන. අන්න ඒ විදිහට මේ පින්නතුන් අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට සම්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පාංසේති කියලා කියන අපි මේ හැම ධර්ම කතාවකින්ම ධර්ම දේශනාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත ගැන මේවා ජීවිතවලට ආරෝපණය කරලා මේවා තුලින් ඒ තමන්ගේ ඉදිනදා ජීවිතයේ පරිමඟට යොමු කරන්න පුළුවන් නිදර්ශනක් ඊළඟට ඒ තුලින් තමන් රකින්න සීලයේ වටිනාකමක් ඊළඟට සංසාරයේ පිළිබඳ දැඩි සංවේගයක් තමන් ගමන් කරන මේ මාර්ගය හරිය කියලා සතුටක් ඇති කරගෙන නියම ප්‍රීතියක් ඒ පිළිබඳ යම් කිසි සතුටක් ඇති කරගෙන තවදුරටත් මේ මාර්ගය යන්නේ ශක්තියක් ඇති කරගන්න ඕනේ. ඒකට අදුදින මේ විදිහට සෑයක් පමණ ධර්මදේශනා අහලා ධර්මදේශනාවට සමන් දීමෙන් මේ පින්නතුන්ගේ සිත් තුළ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වගා දිගා වුණා සද්ධා වීරිය සතිය සමාධිය ප්‍රඥා කියලා කියන ඒ ගුණ ධර්ම විශේෂයෙන්ම දක්වනවා නිවන උපකාර වන ධර්ම යම් කිසි මට්ටමකට දිනු කරගන්න පුළුවන් නම් දැන් සතුට වෙන්න ඕන මේ රැස් කරගත්තු මේ ධර්ම ශ්‍රවණය වශයෙන් ලබාගත්තු මේ ආනිසංස මේවා පිහිට කරගෙන තව දුරටත් මේවා වැඩි දියුණු කරගෙන මේ ජීවිතයේදී මේ බුද්ධෝත්පාද කාලයේ වටිනා බුද්ධෝත්පාද කාලයේ මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය තුළදීම ඒ බණ භාවනා වඩලා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙනවා අපේ මාර්ගඵල ප්‍රතිවේදී මේ ජීවිතේ නතු මම මහණිවරින් සැලසීමට ශක්තිය බලය ලැබේවා. ඒ වගේම අද දින මේ ධර්ම දේශනාමය වශයෙන් ධර්ම අක්ෂරණමය වශයෙන් අපි දෙනුල රැස් කරගත් පුණ්‍ය සම්භාරය අවිචේසිත භාග්‍ය දක්වා වූ යම්සාත් ඒ පින් කැමති නිවන් කැමති සත්‍යයද ඒ හැම දෙයක්ම ඒ වාසතුරු පින් අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුමා මහා නිවන් සාක්ෂාත් කර ගැනීමට යොමු නිශ්චය කර ගනිත්වා ඒ වගේම ඔබේ නාහිතවතුන් ඇතුළු ඒ යම්සාත් සත්ව කොට්ටාස පින් අනුමෝදන් වීමට කැමති නම් මේ හැම දෙනෙක්මත් මේ පින් අනුමෝදන් වී තුමා මහා මහණෙනි සනිවිස්වාගෙන කරුණාසිකින් පින් අනුමෝදන් කරමින් මේ විදිහට පාඨා කියලා මේ විදිහට පින් පමුණවන්න එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේව අනුමෝදන්තු සබ්බ සම්පත්තිවා පාරතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා භාවතා චන්හිමින් සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්ති සම්බවන්තක් ආපාසත්තා දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආපාසත්තා දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා බුම්මාත්තා දීවානාතා මහින්දා නන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ පතං සමාගමෝ හෝති යාව නිබ්බාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ පතං සමාගමෝ හෝති යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම සතං සමාගමෝ සීයාව නිබ්බානපත්තියා දුක්ඛප්පත්තාචින් දුක්ඛා භවපත්තාචින්භා සෝපපත්තාචින් සෝපා හොන්ති සම්බේ සාමිනා සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවක්ඛන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං වක්ඛන්තු සබ්බ භූතතා සබ්බ බුද්ධානුභාවේන සදාකොත්තු භවන්තු තේ භවතු සබ්බ මංගලං වක්ඛන්තු සබ්බ භූතා සබ්බ ධම්මානුභාවේන සදාකොත්තු භවන්තු තේ භවතු සබ්බ මංගලං වක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාකොත්තු භවන්තු තේ අභිවාදන සීලිස්ස නිස්සං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති උච්චේ අතෝ නිබ්බාන සම්පත්ති විනාතෝ සනිද්ධතෝ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.